හිටපු ජනාධිපතිතුමාත් ඒ වගේම අනෙකුත් සියලුම අපේක්ෂකයෝ දුමින් සානායකත් කියලා කියන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයක් වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකතුමන්ලා. ඒ නිසා අපි එතුමත් එක්ක ගනුදෙනු කරනවද නැද්ද කියන කාරණාව මං හිතන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අල්ලපු දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් පිළිබඳව මම කල්පනා කරන්න ඕන කමක් නැහැ. මට තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩිම ඡන්ද සංඛ්‍යාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය කරන එක තමයි මගේ ගනුදෙනුව තියෙන්නේ. ඒ නිසා අපි පුද්ගලිකව සහ කණ්ඩායමක් විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්දානයේ ජයග්‍රහණය කර කරන්න බුලත් කුලේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය හයිය ශක්තිය ධෛර්ය සියල්ල අපි ලබා දෙනවා